කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අත්තිකායෝති වා පනස්ස සතිපත්සු පට්ඨිතා හෝති ආව දේවඥානමත්තාය පතිස්සති මත්තාය නිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 16 වෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දුන්න පින්වන්ත අය මේ හැමදෙනාටම විශාල වශයෙන් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා ප්‍රායෝගිකව අපි කොයි විදිහට මේ ධර්මය භාවිතා කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කෙරෙන ධර්මය භාවිතා කරන්නේ මාර්ගය දුක පිළිසිඳ දැනගත යුතුයි සමුදය ප්‍රහාණය කළ යුතුයි නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි මාර්ගය භාවිතා කළ යුතුයි කියලා තියෙන දේශනාවේ නිවන් මඟ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගෙන තියන්නේ කොපමණකින්ද කියලා තේරුම් අරගෙන තේරුම් ගැනීම සඳහා අඩුපාඩු සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් විදිහට මම කොයි විදිහට මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේද කියන එක තේරුම් ගැනීම සඳහා වන මාර්ගය පැහැදිලි කරන මඟ පැහැදිලි කරන ප්‍රායෝගික දේශනා මාලාවක් විදිහටයි නිවන් මඟ දේශනා මාලාව සකස් වෙන්නේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේත් ආර්ය මණ්ඩලයත් ඇතුළු පිරිස එකතු වෙලා සාකච්ඡා කරලා මෙවැනි ධර්ම දේශනා මාලාවකට ආරාධනා කිරීම වගේම හි දායකත්වයේ දරපත්තන්ගේ කියන දායකත්වයේ හේතුවෙන් යමක් සිද්ධ වුණොත් යම් එක්කෙනෙක් හරි ධර්මය උකහාගෙන තමන්ගේ අපායේ යන්න තියෙන ගමනක් වළක්ව ගත්තොත් ඒ හරි රටක කොහේ හරි තැනක ඉඳලා බනහලා මේ දායකත්වයේ දරපැත්තන් සංවිධානය කරපැත්තන් විශාල පින සිද්ධ වෙනවා ඒ තරන්නේ බන ඇහෙන වාරයක් වාරයක් ගානේ පිළිපදින වාරයක් වාරයක් ගානේ ඒ ඇත්තෝ මේ ධර්මයෙන් නම් ඒක සිද්ධ වෙන්නේ එතන මහා පිනක් මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය ලබා දුන්න අයට සිද්ධ වෙනවා. ඉතින් බොහෝ පින්වන්ත පිරිස සාකච්ඡා කරගන්න ඕනේ, කල්පනා කරගන්න ඕනේ. මගේ දැන් තත්ත්වය කොයි වගේද? මම නැවත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන ක්‍රමවේදයකද ඉන්නේ? මම කොහොමද මේ தත්ත්වය තවත් ඉදිරියට අරගෙන යන්නේ කියලා බලන්න අපි සාකච්ඡා කරන්න ඕනේ. කෙනෙක් කෙනෙක් වැරදකට වැටෙන්නේ කෙනෙක් නොසන්සුන් වෙන්නේ, පශ්චත්තාප වෙන්නේ, කලකිරෙන්නේ ඒ වගේම වැරදි වලින් අත මිදෙන්නේ ඒ හැම එකක්ම වෙන්නේ කොහෙද ඒ කෙනාගේ හිතේ එතකොට නිවැරදි කළ යුතුම තැන කොහෙද සිතයි එහෙනම් අපි තුල පින්නත් මේ නොයේකුත් වැරදි සාගත හැඟීම් විඩෙන් විඩේ විඩෙන් විඩේ ජනිත වෙනවද නැද්ද? අන්න ඒ වැරදි සාගත හැඟීම් ජනිත වෙන්න ආසන්නම ඒ කියන්නේ අකුසල සිතුවිලි ජනිත වෙන්න ආසන්නම හේතුව තමයි තණ්හාව. නේද? ලෝභ දේශ මොහ ඇති වෙන්න ආසන්නම හේතුව තමයි තණ්හාව. දැන් ඒ වගේ තණ්හාවක් ඇති වෙන්නේ මම මෙහෙම කියන්නම් මැටියෙන් ආවරණය කරලා තියෙන කලයක මොනවා හරි ගල් జాතියක් දාලා කවුරු හරි කියන මේක ඇතුලේ පත්‍රයක් තියෙනවා කියලා. දැන් කාට හරි තණ්හාව දැන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වෙලා ඒක ළඟා කරගත්තා කියලා ප්‍රයෝජනයක් ඇති වෙයිද? හැබැයි අපි හිතමුකෝ මේ නිකම් මේ වැලි ගොඩක් දාලා තියෙන කියලා මේ මුට්ටිය ඇතුලේ ලස්සනට ආවරණය කරපු මුට්ටියක්. ඒක ඇතුලේ වැලි ගොඩක් දාලා තියෙනවා. කවුරුහරිගෙන මේක ඇතුලේ තියෙන රත්තරන් කියලා. දැන් උපදින කෙනාට උපදින්නේ රත්තරන් ගැන තියෙන තණ්හාවක්ද නැත්නම් ඊට අඩු තණ්හාවක්ද? අය වැලි කියලා නැහැ කිසිම කතාවක් නැහැ අඩුවක් නැතුවම අඩුවක් නැතුවම රත්තරන් ගැන තියෙන තණ්හාව ඇති වෙනවද නැද්ද? එතකොට ඒ තණ්හාව හින්දා මෙයා කවදා හරි සැපයකටපත් වෙයි දුකටපත් වෙයි. දුකටපත් වෙනවා. ඇයි ඒ? ඒක වැරදීමක් හින්දා ඇතිවෙච්ච තණ්හාවක් හින්දා. එහෙනම් ඒ තණ්හාව නැතිකරන්ඩ තණ්හාවට ප්‍රතිවිරුද්ධ ආදීනව රත්තරන් වල ආදීනව මෙනෙහි කරනවා එක එක එක එක ඒවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා එහෙම එහෙම කරනකොට කවුරු හරි කියනවා ඉතින් ඔය ඔක්කොම රත්තරන් කලේම හම්බුණත් වැඩක් නැහැ නේ ඉතින් මැරෙනවානේ කියලා මරණය මෙනෙහි කරනවා ඒ රත්තරන් කලේ ගන්න දෙන අනිත් කට්ටියට මෛත්‍රිය අපි තරහ යනවා අනිත් කට්ටිය දියෝග ගන්න මාත් ගන්න යනවා අනිත් කට්ටියත් ගන්න යනවා තණ්හාවෙන්ද තරහ යනවා ඒ තරහින්ද ඒ තරහටත් මෛත්‍රිය මෙනෙහි කරනවා නේද ඔය වගේ ඔය වගේ එක එක ඒවා මෙනෙහි කර කර මේ රත්තරන් ගැන තියෙන තණ්හාව අයින් කරන්න බලනවා අයින් වේද යටපත් වේද කරතරේ යටපත් වෙනවා යටපත් වෙලා රබර් බෝලේ අර වතුර ඇතුලේ ගහපු රබර් බෝලේ වගේ මොකද වෙන්නේ? තරෙන් තරේ තරෙන් තරේ උඩට එන්නේ. එහෙම නේද? හැබැයි කොයි වෙලාවේ හරි කොතනකදී හරි කවුරු හරි ඇවිල්ලා කියනවා කොහොම ඔප්පු කරලා පෙන්නනවා ඔක ඇතුලේ තියෙන වැලි කියලා. දැන් මං හඳුනා ගන්නවා මේක ඇතුලේ තියෙන වැලි කියලා. තද තණ්හාවක් තිබ්බක එක ක්ෂණයක මොකද වෙන්නේ? ආය ඇති වෙන්නේ නැති වෙන්නම නැති වෙනවා. අන්න ඒ වගේ කලින් මම මේක හින්දා කොච්චර මාලිගා හදන්නද? ඔය කලේ ගත්තට පස්සේ මම මොකද කරන්නේ? අහවල් උන්ට උදව් කරනවා, අහවල් දේවල් කරනවා, මේ දේවල් කරනවා, මම මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා. නමුත් එක ක්ෂණයක ඇත්ත දැනගත්තා නම් ඔක්කොම ඔක්කොම ඉවරයි. නේද? අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති වෙන වැරදි හැඟීමක් ඉදයි අපිට තණ්හාවක් උපදලා තියෙන්නේ. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අහවල් දේවල් දකින්න ඕනේ, අහන්න ඕනේ, විඳින්න ඕනේ, අහවල් ආය ළඟ ඉන්න ඕනේ. ඒවා ගැන සතුට ඇති වෙනවා. නේද? දැන් අර වැලි තිබ්බ කලේ හම්බුණා කියන්නේ. දැන් තාම බැලුවේ නැහැ දිකැරලා. දැන් අරගෙන යන්නේ සතුටෙන්ද නැද්ද? ඒ සතුට හරි සතුටක්ද වැරදි සතුටක්ද? වැරදි සතුටක්. ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අපිට ඇති වෙන්නේ වැරදි සතුටක්. ආන් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්ත හොයාගන්න ඇත්ත හොයාගත්තොත් තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ. එහෙනම් දැන් උපදින තරහට ආසන්නම හේතුව තණ්හාවයි දැන් උපදින රාග දේශ මොහොතට ආසන්නම හේතුව තණ්හාව වුණාට නොදන්නාකම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නාකම නැත්නම් අවිද්‍යාව ඒකේ මූල හේතුවක් අපටපත් වෙනවද නැද්ද? හ්ම් එහෙනම් අන්න ඒක නැති කරගන්න ඕන. මොනවා කෙරෙහිද අපිට මේ තණ්හාව ඇති වෙන්නේ? කායවල් කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ. වේදනාවල් කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ. සිත් කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ. සිත්වල ඇති වෙන ධර්මතා. කාය වේදනා, චිත්ත ධම්ම කියන දේවල් පිළිබඳයි මේ අධික තණ්හාව ඇති වෙන්නේ. එතකොට ආංගීය තණ්හාව නැති වෙන්න ඒ වාගේ ඇත්ත తত্ত্বය හොයා ගැනීම සඳහා බුදුජානන් වහන්සේ මේ තණ්හාව අයින් කරන වැඩපිළිවෙල විදිහට අපිට දේශනා කරේ කාය කයවල් ගැන ඇත්ත తত্ত্বය හොයාගන්න ඒ කියන්නේ අර රත්තරන් මුට්ටිය කියලා වැලි මුට්ටිය අරලා බලන්න වේදනාව ගැන ඇත්ත తত্ত্বය හොයාගන්න සිත් ගැන ඇත්ත తত্ত্বය හොයාගන්න සිතිවිලි වල ඇත්ත తত্ত্বය හොයාගන්න කියලා හතර ආකාරයකින් දේශනා කරා මොනවද කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කියන. එතකොට අපි මේවා ගැන හොයලා බලන්න කය ගැන ඇත්ත తත්වය හොයාගන්න නම් ඕනම දෙයක් ගැන ඇත්ත తත්වය හොයාගන්න නම් ඒක පිළිබඳ පිරික්සලා බලන්න ඕනද නැද්ද? ඒකට ගවේෂණය කරලා කලයේ විඳලා බලන්න ඕනේ. නේද? කලයේ ඇතුළ හොයන්න ඕනේ. එහෙනම් කයවල ගැන ඇත්ත తත්වය හොයන්න නම් මේ කයේ කයත් බිඳලා බලන්න ඕන. එහෙනම් තමන් ආදරය කරන අයගේ කයවල ටික බිඳ බලන්න ඕනේ. ඒක හරියද? ඒක මරණයක් නෙමෙයි එතකොට. ඒක මරණයක් එහෙම වුණොත්. එහෙනම් ඒක හරියනවද? කයවල ටික බිඳලා බලන්නේ කොහොමද? කවුරු හරි වලේ වැටුණා වැටලා කොන්ද කඩාගෙන කොහොම හරි උඩ ඇවිල්ලා බේරෙනවා. අපිත් ඉතින් බේරෙන්න වලට වැටලා මෙන්න ඕනද නැත්නම් ඒක දැනගන්න පුළුවන්ද නැද්ද? අපිට මනස කියන්නේ ඒකයි නේද? වෙන්න කලින් ඇත්ත తත්ත්වය මොකද්ද කියලා හොයලා බලන්න පුළුවන්. ආන් කයවල ගැන හොයලා බලන්න බුදුරජාණන් වහන්සේ වැටිලම බලන්නේ නැතුව කයේ ඇත්ත తත්ත්වය තේරුම් ගැනීම සඳහා කායානුපස්සනාව කියලා දේශනා කරපු මේ දේශනාවට අනුව එහෙමනම් මනසින් කය අත්දකින්න ඕනේ. මනසින් කය අත්දකින්න කය ඒ කය කෙරෙහි අරමුණුගත වෙලා අපේ සිත වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කයෙහි ලක්ෂණ පිරික්සන්න ඕනේ තමයි. ඒ කියන්නේ කය අනුව අරමුණු කරගත්ත හිතක් තියෙන්න ඕනේ. කය අනුව අරමුණු කරගන්න පුළුවන් හිතක් තියෙන්න ඕනේ. දැනට තත්ත්වය කොහොමද දන්නේ? නේද විනාඩි දෙකක් එක අරමුණක එකක් මෙයාගේ වැඩි විසිරෙන්නේ. එහෙනම් කය තුලට හිත රිංගවා ගැනීම සඳහා, කය අවබෝධ කර ගැනීම සඳහා අයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා බුදුරන් වහන්සේ පළවෙනි කමඨහන විදිහට කායානුපස්සනාව ඒකේ පළවෙනි භාවනාව විදිහට අපිට දේශනා කරපු භාවනාව තමයි ආනාපාන සති භාවනාව. අය අවබෝධ කරගන්න. ඒක බොහොම ලේසි. ලේසි වෙන්න හේතුව මේ කයේ තියෙන චලනයක් එක්ක තමයි ඒක අරමුණුගත කරන්නේ ඒක නේද ලේසි. මේකේදී පළවෙනි පියවර නාසිකාව අග ඒ කියන්නේ දැන් අපි හදන්නේ ඉමීන් සැරේ කය තුලට රිංගවා ගන්න. රිංගන්න. අපේ හිත එහෙම එහෙ දුවන්නේ නැතුව හැමතැනම දුවන හිත විසිරෙන්න දෙන්නේ නැතුව හිමීන් සැරේ කුදලලා අරගෙන මේ කය තුලටම රිංගවා ගන්න ඕනේ. එතකොට කය තේරුම් ගන්න, අයෙහි අත්‍යවශ්‍ය තේරුම් ගන්න පුළුවන්. මේ සඳහා කෙරෙන පළවෙනි පුහුණුව විදිහට මොකද අපි කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි පියවර විග්‍රහ කරගත්තා දැන්ට දින දෙකකට ඉස්සෙල්ලා උදෑසන. හරි. ඒ තමයි ආනාපාන සතිය පළවෙනි පියවර. ඒ තමයි සෝසත්ෝ වස්සසති සතෝ පස්සසති කියන සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා, සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. එතකොට ඒ සඳහා අපි භාවිතා කරන්නේ කයේ දැනීමයි. කයේ දැනීම කියනකොට මේ කයේ හුස්ම හින්දා ඇති වෙන යම්කිසි වෙනසක් තියෙනවද දැනීමක් තියෙනවද ආන්ගේ දැනීම වැඩියෙන්ම දැනෙන හරිය තමයි නාසිකාවග මෙන්න මේ කොටස උඩුතොල් ප්‍රදේශය නාසිකාවග මෙන්න මේ කොටස තමයි වැඩියෙන්ම දැනෙන්නේ එහෙනම් නාසිකාව අග දැනි දැනි දැනි දැනි දැනි දැනි වාසය කරමින් වෙන කොහේටවත් හිත යන්න දෙන්නේ නැහැ දැනීම එක තැනකට එන්න නම් හිත එක තැන දැනීම එක දිගට දැනෙන්න නම් හිත එතනම තියෙන්න ඕනේ අන්න ඒ විදිහට දැනි දැනි දැනි දැනි දැනි දැනි නාසිකාව අග දැනීමට හිත යොමු කරගෙන ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා කියලා පළවෙනි පියවර පුරුදු කරා. ඒක යම් කිසි විදියකින් 75ක් විතර සාර්ථක වුණාම දෙවෙනි පියවරට අපි ගියා. ඒ පිළිබඳ අපි ඊයේ දවසේ උදෑසන සාකච්ඡා කරා. නමුත් දැන් මේ ටික අහගෙන හිටියත් කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. පළවෙනි පියවරේදී අපි කරේ මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. අර නාසිකාවග දැනෙන ප්‍රදේශයේ හිත රඳවාගෙන දැනි දැනි ගන්නවා දැනි දැනි එනවා. දැන දැන ගන්නවා දැන් දැන යනවා. කොහෙට හරි විසිරුණොත් මතක් වෙච්ච ගමන් ආය අරමුණට ගන්නවා. ආය විසිරුණොත් ආය මතක් වෙච්ච ගමන් අරමුණට ගන්නවා. එහෙම කර කර කර කර කර කර ඉස්සෙල්ලාම නම් හරිම අමාරුයි. ඊට පස්සේ නේද තේසියෙන් කරගන්න පුළුවන්. එක දිගට පුහුණු කරන්න කියලා මම එදා කියලා දුන්නා. එක දිගට මේ පුහුණු වීම කරන්න ඕනේ. නැත්තම් ටික දවසක් පුරුදු වෙනවා ආය දවසක් නැහැ සාමාන්‍යයෙන් අර මාසේ දවස් 30යි භාගයක් කරන්නේ ඉතිරි භාගයෙන් පැය කිහිපයක් කරනවා. ওই දවසේ හැන්දෑවේ චූටි වෙලාවක් කරනවා. එහෙම කරලා නම් භාවනා දිනු කරගන්න කවදාකවත් පුළුවන් කමක් නැත්තේ. පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒකින්ද අපි දැනගන්න ඕනේ මේක කොහොම හරි තමන්ගේ පැත්තෙන් වර්ධනය කරලා බලන්න මේකෙන් මහා විශාල වටිනාකමක් අපේ ජීවිතේට උකු පන්නරයක් ලබා ගන්න පුළුවන්. ඒකද නාසිකාවගේ හිත තියාගෙන පුරුදු පුහුණු කරා ඊට පස්සේ ඒ ඒ කියන්නේ ගන්නකොට හෙලනකොට දැනි දැනි ගත්තා. ඊළඟට මොකද කරේ? දීගං වාස්සන්තෝ කියන පියවර දිග උස්මක් ගන්නකොට දිග උස්මක් පස්සේ වෙනොත් කෙටි උස්මක් ගන්නකොට කෙටි උස්මක් පස්සේ වෙනොත් හඳුනා ගන්නවා බොහෝ දිනකට තියෙන ගැටලුවක්. මේක මොකටද? දිග කෙටි කියලා. ඒකින්ද ඒකිතා පැහැදිලිව අපි මොකටද කියලා විග්‍රහ කරනවා. නමුත් ඒක විග්‍රහ කරගන්න ඊළඟ පියවර ඕනෑ නෑ. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරන ගමන් උත්සාහ කරමු මොකටද මේ දෙවෙනි පියවර මොකටද කියලා. දෙවෙනි පියවර අවසාන වෙනකොට දෙවෙනි පියවර ආරම්භ කරනකොට අපි කරන්නේ දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් කියලා දැනගන්නවා කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගනිමින් ගන්නවා. ඒක ඊයේ දවසේ අපි ගොඩාක් සාකච්ඡා කරා. දැනගනිමින් ගන්නවා කියලා කියන්නේ දිග හුස්මක් ගන්නකොට මට දැනෙනවා දිග හුස්මක් කියලා කෙටි හුස්මක් ගන්නකොට දැනෙනවා. මේකේ අවසාන අවස්ථාවේදී මොකද වෙන්නේ? දිග හුස්මත් කෙටි හුස්මත් හඳුනගන්න බෑ. හඳුනගන්න බෑ කියන්නේ දිග හුස්ම කෙටි හුස්ම දෙක එක ගානට ඇවිල්ලා. ඒ කියන්නේ දිග ඒවත් නැහැ, කොට ඒවත් නැහැ, එක සමාන මට්ටමකට ඇවිල්ලා. එතකොට හඳුනා ගන්න අමාරුයි. ඔක්කොම එක වගේ. එක උස වගේ. එක දිග වගේ. ඉතින් ඔන්න ඔය ගානට ආපුවාම දෙවෙනි පියවර ඉවරයි. එහෙනම් පළවෙනි පියවර නාසිකාවග දැනීම දැනි දැනි දැනි දැනි ගන්නවා හෙලනවා ඒ විදිහට යම් ප්‍රමාණයක් වැඩිපුර කාලයක් මේක කරන්න පුරුදු වෙනකොට පළවෙනි පියවර හරි ඊට පස්සේ ඒ නාසිකාවග තමන් හඳුනාගත්ත ප්‍රදේශයේම දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා එතකොට අර අපි හිතමුකෝ දැන් මේ මේ හරිය කොටසක අපේ හිත රැඳුණා කියලා එතකොට ගන්නකොට එක එක තැනක්, හෙලනකොට එක තැනක්. දැන් නමුත් ඒ දැනීමේම හිත තියාගෙන ඉන්න උත්සාහ කරන වෙන කොහේවත් යන්නේ නැහැ. එතකොට ඇයි? ඔන්න ගන්න පටන් ගන්නකොටම දැනෙනවා. හෙලන්න පටන් ගන්නකොටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට හැම වෙලේම මේ දැනීම තුලම උඩ පල්ලෙහා උඩ යනකොට පල්ලෙහාට යනකොට උඩට යනකොට පල්ලෙහාට යනකොට දැනීම තුලම දැනීම තුලම ඉන්න හින්දා අපේ හිත ඉක්මනට එක වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ දැනීම තියාගෙනම දිගෝස්මක් ගන්නකොට දිගෝස්මක් ඒ දැනීමෙන්ම පුළුවන් මේ. ඕන් දිගෝස්මක් වැඩි වෙලා දැනෙනවා, කෙටි හුස්මක් පොඩි වෙලා දැනෙන්නේ. දිගෝස්මක් වැඩි වෙලා දැනෙනවා, කෙටි හුස්මක් ටික වෙලාවයි දැනෙන්නේ. ආන් ඒ දැනීමෙන් අපි හඳුනා ගන්නවා මේක දිගෝස්මක්ද කෙටි හුස්මක්ද කියලා. ඇයි අපි මේක දිගෝස්මක්ද කෙටි හුස්මක්ද කියලා හඳුනාගන්නේ? අපේ හිතේ සංසුම් බව නොසංසුම් බව රඳා පැවතිලා තියෙන්නේ. ඒ හිතේ තියෙන සංසුම් බව නොසංසුම් බව මත රඳා පවතිනවා හුස්ම ගන්න වේගය. අපි නොසංසුම් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි. එහෙනම් දැන් මේ භාවනාවේදී මොකද උනේ? ක්‍රමානුකූලව අපි එක මට්ටමකට එනවා. ඒකින්ද දිග කෙටි හුස්ම වල වෙනසක් දැනෙන්නේ අන්න ඒ ගානට එනතුරු මතකද මම කිව්වා උල් ලිදක් කපනවා වගේ වැඩක් නෙක් කියලා. උල්පත හම් වෙනකන් කපනවා මිසක් අඩි ගාන කීයද දවස් ගාන කීයද කියලා බලන්නේ නැහැ. ඒ වගේ මේ හැම පියවරේදීම ඒ ඒ පියවර සාර්ථකයි කියලා Tamanට දැනෙන තුරු මේ පියවර දෙක වර්ධනය කරන්න ඕනේ. එහෙම නැත්නම් තුන්වෙනි පියවරට එන්නේ නැහැ හදිස්සියට. හොඳයි. දැන් බලමු තුන්වෙනි පියවර මොකද්ද කියලා. අපි මේ දැම්මම පොඩි පරීක්ෂණයක් කරමු ඔහොම ඉන්න ගම. බලන්න පොඩ්ඩක්. ඔය ඉන්න ගමන් බලන්න නාසිකාව අග දයනවද කියලා හුස්ම ගනින්න. අපිට නාසිකාව අග දයනවා. ඔහොම ඉන්න ගමන් බලන්න නාසිකාවට උඩින් රවුම් කොටසේ තල්ල වගේ හරි පල්ලෙහා තල්ල හරිය වගේ පල්ලෙහා ඒ ඒ හුස්ම රැල්ල හැරෙන හරි දැනනවද කියලා බලන්න පොඩ්ඩක්. ඔන්න හොඳට දැනෙනවා. නේද? ඊළඟට උගුර හරිය දැනනවද කියලා බලන්න මිනිස්සරේ. දැනෙනවා. මැද හරිය බලන්න නිකන් ශ්වාසනාලය හරිය දැනනවද කියලා. ඉසලටත් වැඩිය හොඳ දැනයි හරි. නේද? හොඳයි. බඩේ පිම්බීම හැකිලිම දැනනවද බලන්න. බඩේ මස් පිටු ඇකිලෙනවාද ගැරෙනවා ඇකිලෙනවාද ගැරෙනවා දැනවද නැද්ද දැනෙනවා දැන් ඔය ඔක්කොම දැනෙනවා ඒ විතර නෙවෙයි නිකන් පප්පුවේ මස් පිටු ඉස්සෙනවද නැද්ද කියලා බලන්න පොඩ්ඩක් පස් පප්පුවේ මස් පිටු ටිකක් දැනෙනවා නේද එහෙනම් හැමතැනම දැනෙනවද නැද්ද ආ ඔක්කොම එකවර දැනෙනවද කියලා බලන්න පොඩ්ඩක් ඒ වුණ මොනවද වෙන්නේ? ඕවන් අපිට තේරෙන වැඩේ දැන්. නාසිකාව අගට අරමුණු කරනකොට බඩ දැනෙන්නේ බඩ අරමුණු කරනකොට පපුව දැනෙන්නේ පපුව අරමුණු කරනකොට නේද? ආය නාසිකාව දැනෙන්නේ දැන් මේක එකවර දැනෙන්නේ නේද? එකවර දැනෙන්නේ ඇයි? හිතෙන් අරමුණු කරන්න පුළුවන් එක සැරයකට එක සැරේකට එක තැනයි කියලා ඔන්න අපිට කියන්න පුළුවන්. නේද? එක සැරේකට එක තැනයි කියලා කිව්වට කියන එක හරියට හරි. උෂ්මද වේගවත් හිතද වේගවත්. උෂ්මද වේගවත් හිතද වේගවත්. හිත වේගවත්. නේද? එහෙනම් මෙතන අරමුණු වෙලා මෙතන අරමුණු වෙන්න අපේ හුස්ම එතෙන්ට යන කාලය තුළත හිතට එතෙන්ට ඇවිල්ලා ආපහු වෙන්න එහෙනම් වේගෙන් අරමුණු කරොත් ඔක්කොම එකට දැනෙන්න ඕනේ. නමුත් දැනට දැනෙන්නේ ඇයි මට එහෙම ඔක්කොම එකවර දැනෙන්නේ නැත්තේ? මේක විසඳ ගන්න පුළුවන් අපිට හොඳට. මම අර කලිනුත් ගන්න උදාහරණේ වගේම වාහනේ ලවණ කතාවක්ම ගමුකෝ. ඉස්සෙල්ලාම වාහනයක් කෙලවන්න ගත්තාම ඉස්සෙල්ලාම ගියා පුරුදු වෙන්න. ඔන්න අපිට කියනවා මේ හිමීන් සැරේ අර ගෑස් පැඩලේ පාත් කරලා ගෑස් එකක් දෙන්න. මේ වාහනේ ඉස්සරහට යන්න යනවා. එතකොට අපිට එහා පැත්තේ ඉන්න කෙනා කියනවා දැන් ඔය සුක්කානම කරකවන්න කියලා. නේද? ඊට පස්සේ කියනවා ආ දැන් ඔන්න චුට්ට වේග වැඩනවා දැන් ජීරේ මාරු කරන්න කියලා. දැන් ජීර් මාරු කරන්න ගියාම මොකද වෙන්නේ? අර දෙක <laughs> අමතක වෙනවා. නේද? ඒ දෙකට අවධානය යොමු කරනකොට ගියර් මාරු කරනවා. ඒ ඔක්කොම අතරේ කියන ඕන් ගහන්න කියලා තමයි. හරි. දැරෙන්තරේ කියන බ්‍රේක් පා ගන්න කියලා. මේක නම් කවදාකවත් කරන්න පුළුවන් නෙවෙයි අප්පා. කියලා අපිට මහා ගැටලුවක් එනවා. හැබැයි ටික දවසකින්ම මොකද වෙන්නේ? ටික දවසක් පුරුදු පුහුණු වෙනකොට මොකද වෙන්නේ? ගියර් මාරු කරන ගමන් බ්‍රේක් උද්ගහන ගමන් නේද? මේ දුක්ඛානමත් කරකවන ගමන් හෝනුත් ගහන ගමන් තව එහා පැත්තේ ඉන්න කෙනෙක් එක්ක කතා කරනවා. කොහොමද දන්නේ ඒගොල්ලෝ? පුරුදු කරලා. නේද? එහෙනම් එකවර මේ ටික ඔක්කොම අරමුණු වෙන්න නම් මොකද කරන්න ඕන? ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරන්න ඕනේ. ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේ. පිළිගන්නවද? පුරුදු කරොත් බැරි වෙන්නේ බැරි වෙන්නේ නෑ මයි. එහෙනම් දැන් බලන්න ඕනේ මේක පුරුදු කරන්න මොකද කරන්නේ කියලා. දැම්මට මේ නාසිකාව අග අදාගෙන අරමුණු කරගෙන මම මොකද කරේ පළවෙනි පියවර කරා. දෙවෙනි පියවර කරනකොට නාසිකාව අග විතරයි අරමුණු තිබුණේ. තාම එකම තැනක් විතරක් දැනි දැනි ඉන්නවා. දැනි දැනෙන එක තැනක් විතරයි පුදු කරගත්ත තැන. දැන් මම මොකද කරන්නේ හිමීන් සැරේ මට ඕන මුළු හුස්මම අත්දකින්න. සබ්බකාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති තුන්වෙනි පියවරේ තියෙන එහෙමයි. සබ්බකාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති සබ්බකාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති කියලා. එහෙනම් මට දැන් ඕන මුළු තුන්වෙනි පියවර සම්පූර්ණේ අත්දකින්න. ඒ කියන්නේ මුළු හුස්මම අත්දකින්න. මට දැනට දැනෙන්නේ නාසිකාවග විතරයි. නාසිකාවග අරමුණු කළා මම බඩ අරමුණු කරන්න ගියොත් නාසිකාවග අමතක වෙනවා. හරි. දැන් මම චුට්ටක් පුරුදු කරනවා නාසිකාවග දැනෙදෙනී හිටියා. ඒකත් එක්ක කොහේ හරි තව තැනක්. උඟා කළාට බඩේ පිම්බීම හැකිලිම කියන්නකො. උඟා කළාට එහෙමයි වෙන්නේ. බඩේ පිම්බීම හැකිලිමයි නාසිකාව අග දැනෙන බඩේ පිම්බීම හැකිලිම කියන්නේ දැනෙන දෙයක් නාසිකාවග කියන්නේ දැනෙන දෙයක් අන්නේ බඩේ පිම්බීම හැකිලීමයි නාසිකාවාගයි දෙකම දැනි දැනි ගන්න මම පුරුදු කරනවා. අන්නේ දෙක නම් පොඩ්ඩක් පුළුවන් වෙයි. බලන්න පුළුවන්ද කියලා? මොන නාසිකාවාගත් දැනෙනවා බඩේ පිම්බීම හැකිලීමක් දැනෙනවා. නාසිකාවාගත් දැනෙනවා බඩේ පිම්බීම හැකිලීමක් දැනෙනවා. ඒක ටික දවසක් පුරුදු කරනවා දවසකට තුන් වතාවක්. හරිද? දැන් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඕනෑම වෙලාවක නාසිකාවාගයි බඩේ පිම්බීම හැකිලීමයි දෙකම එකවර දැනෙන ගන්නට අර මොකක්ද මේ වාහනේ පුරුදුනා වගේ නේද? දෙකම එක ගානට දැන ගානට ඔන්න මට දැන් පුරුදු වෙන්නයි යන්නේ. එතකොට මම මොකද කරේ? දැන් දෙකම දැනි දැනි දෙකම දැනි දැනි ගන්නවා හැලනවා ගන්නවා හැලනවා ගන්නවා හැලනවා ටික ටික හිත ආය විසිරෙනවා ආය ආය මේ අරමුණට එනවා දැන් මොකද කරන්නේ? දෙකම එකවර දැන ගන්නට ගන්නවා. දැන් එහෙම දෙකම එක එකම ගන්න දැන ගන්නට ගත්තට පස්සේ යෝජනා කරන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ කියලා. මගේ අරමුණ මොකද්ද? සම්පූර්ණ හුස්ම දැනගැනීම. දැන් දැන් දෙකක් මට හොඳට දැනෙනවා. කරලා බලන්න ඕනේ මෙතෙන්ට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඒ දෙකම දැනි දැනි දෙකම දැනි දැනි කාට හරි කියන්න පුළුවන්. ඒ දෙකම දැනි දැනි දෙකම දැනි දැනි මොකද කරන්නේ? තවත් කොහේ හරි දැනෙනවද කියලා විමසලා බලන්න. එතකොට නාසිකාව අගයි අපි හිතමු උදාහරණයක් විදිහට නාසිකාව අගයි බඩේ පිම්බීම හැකිලිම දැවුනේ කියලා. මේ දෙකම දැනි දැනි මොකද කරන්නේ? තව කොහේ හරි දැනෙනවද කියලා බලනකොට ඔන්න පපුවේ මැද හරිය උදාහරණයක් විදිහට පපුවේ මැද හරිය දැනෙන්න පටන් ගත්තා කියන්නේ. දැන් මොකද කරන්නේ? තුනම එකවර දැනෙන ගානට හුස්ම ගන්නකොටයි හෙලනකොටයි තුනම එකවර දැන ගන්නට පුරුදු කරගන්න. දැන් තුනක්. හරිද? දැන් එන්න එන්න එන්න එන්න එන්න දැනීම් පරාසය අඩු වෙනවද වැඩි වෙනවද? ඔව්. තුනම එක දැනුණාට පස්සේ දැන් මට මේ පරාස තුනක් දෙකයි තුනක් එකවර දැනෙන. දැන් ඒ ටික ඔක්කොම එකවර දැන ගන්න තමන් ඒක දිනු කරගත්තට පස්සේ මොකද කරන්නේ? තවත් තැනක් තියනවාද කියලා බලන්න. හරිද? පවත්තනක් තියනවාද කියලා බලලා මොකද කරන්නේ? එතන අර තුනත් එක්කම මේකත් එකට කරගෙන බලන්න උත්සාහ කරනවා. ඔය පියවර ඉස්සරහට ගියොත් මොනවා වෙයිද? ඔය විදියට දිගටම දිගටම දිගටම ඊළඟට දැන් දැන් ටික ඊළඟට දැන් ටික ඊළඟට දැන් ටික ඊළඟට දැන් ටික එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන ගියොත් අන්තිමට මොනවා වෙයිද? අන්තිමට ඔක්කොම ටික එකවර දැන ගන්නට පුරුදු කරන්න පුළුවන් බෑයිද? නේද? අන්න ඔක්කොම ටික එක දාන්න තැන විදියට. අන්නතර කියනවා සබ්බකාය පටිසංවේදී කියලා. එතකොට කියනවා සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිත්‍තිකති සබ්බකාය පටිසංවේදී පසසිස්සාමිති සිත්‍ති කියලා. සම්පූර්ණ හුස්ම දැනගනිමින් ගන්නවා සම්පූර්ණ හුස්ම දැනගනිමින් හෙළනවා දැනි දැනි දැනි දැනි ගන්නවා දැනි දැනි දැනි දැනි හෙලනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් ගත්තා සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් හෙළුවා දැන් දැන ගත්තා දැන දැන හෙළුවා හරිද එහෙනම් මේ වෙලාවේ මේක සාර්ථකද දැනට සාර්ථකව කෙරුණාද කියලා දැනගන්නේ කොහොමද කෙනෙක් අඩුම ගානේ මේ පපුවේ තියෙන පිම්බීම් හැකිලීම් පවා මේකට දැනෙන්න ඕනේ මේ මුළු උඩුකයම Tamanට සම්පූර්ණයෙන් දැනගන්න එනවා. ඇයි මේ කෙලින් මේ තියෙන ආස්වාස ප්‍රාස්වාස විතර නෙවෙයි මේ මුළු ඔකම හොඳට හුස්ම කරන් බලන්න. මේ උරහිස්සට පවා පපුව පවා ඇදෙන ඇකිලන ගතියක් එනවා. එහෙනම් මොකද කරන්නේ? අර ඔක්කොම දැනි දැනි දැනි දැනි දැනි දැනි ඔක්කොම ටික එක අරමුණකට ගන්න පුළුවන් වෙනකොට දැනෙන ඔක්කොම එකතු වෙලා හොඳ ඒකාග්‍රතාවයක් ඇතිවෙනකොට ඔක්කොම ටික එකවර දැනන ගන්නට එතකොට ඔන්න අපි කියන තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්තා කියලා. හරි. දැන් කයේ තියෙන එක්තරා ක්‍රියාවලියකට අපේ හිත සම්පූර්ණයෙන් යොමු වෙලා. දැන් බලමු මේ මෙහෙම කරගන්නේ ඇයි මෙහෙම කරගත්තාම මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ සම්පූර්ණ දැනීම අපි සම්පූර්ණ දැනීම දැනෙනකොට කෙනෙකුට පුළුවන් කියන්න බය නැතුව මට තවත් මගේ හුස්මේ නොදැනෙන තැනක් නැහැ නොදැනෙන තැනක් නැහැ නොදැනෙන තැනක් නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙනවා මේ හුස්මේ ඇයි ඉතින් අපි හැම වෙලේම දැන දැනෙන දෙයට දැනන දෙයට දැනන දෙයට අරමුණු කරනවා අරමුණු කරනවා අරමුණු කරනවා අරමුණු කරනකොට දැන් ඉස්සෙල්ලා තැන් තුනක් දැවුණා, තව තැනක් දැවුණා, තව තැනක් දැවුණා, තව තැනක් දැවුණා. එහෙම වුණානේ. එතකොට දැන් අපි කියනවා දැන් අපිට තේරෙනවා ආයෙ මං මොන උත්සාහය ගත්තත් නොදැනෙන තැනක් නෑ. නොදැනෙන තැනක් නෑ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අද මේ ගානට මේක වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එයා එයාට ස්ථිර වශයෙන්ම දන්නවා තැන් ටික ඔක්කොම දැනෙනවා කියලා. හරියට කොයි වගේ අත්දැකීමක්ද එතකොට මුලදී නාසිකාව වගේ විතරයි ඊට පස්සේ ටික ටික ටික ටික ටික ටික තියෙන පොඩි පොඩි පොඩි පොඩි අනිත් තැන් එකතු වුණාත් එකතු වෙලා ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒකාකාරීවම නාභියේ ඉඳන් හුස්ම දක්වා ඒකාකාරීවම දැනෙන්න පටන් ගන්නවා. නාභියේ ඉඳන් හුස්ම දක්වා ඒකාකාරීවම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක දැන් බටයක් වගේ නම් දැවුනේ. තව තව තව තව අරමුණු කරනකොට මොකද වෙන්නේ? ටික ටික තව තව තව තව තව තව ලොකුවට ලොකුවට මේ හරහට ලොකුවට ලොකුවට දැනෙන්න පටන් අරන් ලොකුවට දැනෙන්න පටන් අරන් මොකද වෙන්නේ? අන්තිමට මුළු උඩුක් කයම එක්තරා පිම්බීමක් එක්තරා හැකිලීමක් විදිහට මුළු සම්පූර්ණ හුස්ම Tamanට අත්දැක ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට කියනවා මට තවත් හුස්මේ අත්දකින්න දෙයක් නැහැ කියලා. මට තවත් හුස්මේ අත්දකින්න දෙයක් නැහැ. මෙන්න මේ தත්ත්වයට අපිපත් වෙන්න ඕනේ තුන්වෙනි පියවරේ. ලේසියි. ලේසි කියලාද හිතන්නේ? නෑ ලේසි. කරන්න බැයිද? කරන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ නැත්නම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඔව්. ආ එතකොට මේක ප්‍රායෝගික නැද්ද දන්නේ? කියන්න නම් පුළුවන් කරන්න නම් බෑ. ආන් එතකොට කියනවා ප්‍රායෝගික නෑ කියලා. හරි. ගොඩාක් දේවල් කියන්න පුළුවන් කරන්න බැරි. දැන් අපි හැම වෙලේම බලන්න ඕනේ මේක කළ හැකි තත්ත්වයේ තියෙනවාද බැරි නම් කතා කරගන්න පුළුවන්. එහෙනම් කළ හැකි තත්ත්වයේ තියෙනවාද? බෑ කරන්න බෑ. නෑ මේක කරන්න කිසිම බාධාවක් වෙන්න විදිහක් නෑ මේ කියන හැටියට කිසිම බාධාවක් වෙන්න විදිහක් නෑ. එහෙනම් අපිට මේක කරන්න පුළුවන්. හරි. එහෙනම් මොකද දැන් තුන්වෙනි පියවර සම්පූර්ණ කරගෙන මොකද කරන්නේ සම්පූර්ණ හුස්ම දැනෙන ගන්නට හිත ගන්න. දැන ගන්නට ගන්නවා. දැන් මොකද්ද ඊට එහා කරන්නේ? ඊට එහා මොකද්ද කරන්නේ? දැන් සම්පූර්ණ හුස්ම දැන ගන්නට ගත්තා නම් ඊළඟට ඒ හුස්මම අත්දැකීමින් අත්දැකීමින් අත්දැකීමින් අත්දැකීමින් අත්දැකීමින් අත්දැකීමින් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා. දැන් අපි හිතමු මගේ මේ අත කවුරු හරි මෙහෙම හිමින් සැරේ පිරිමදිනවත් කියලා. එකම ගානට. හරි? එකම ගානට තැන් තැන් වලින් තැන් තැන් වලින් මේ විදිහට එහෙමත් නෙවෙයි. එක වෙලාවක තදින් එක වෙලාවක දුරුලෙනුත් නෙවෙයි. එක වෙලාවක චුට්ටක් දුර ගිහලා එක වෙලාවක අනිත් පැත්ත දිග දුරක් යන්න නෙවෙයි. එකම ගානට හිමින් මෙහෙම පිරිමදිනවා. හරි? දැන් ටිකක් වෙලා මෙහෙම යනවා. කවුරු හරි කෙනෙක් පිට කෙනෙක්. ඒක ලතහකට ගන්නවා. අර වැඩිච්ච විදිහ දැන් මට කිව්වද නැද්ද? වැඩිච්ච විදිහ මතක හිටිනවා අනිවාර්යයෙන්ම නේද? අන්න බලන්න හැබැයි මේක එකාකාරී නැතුව නම් ඒකුනේ වේගෙන් යනවා එක සැරයක් කිමින් යනවා එක සැරයක් වේගෙන් යනවා එක සැරයක් කිමින් යනවා එක සැරයක් දැන් තන් වලින් කැඩි කැඩි කැඩි කැඩි අර ඇඟිල්ල අර යනවා ඒ වුණත් එකාකාරී රටාවක් මතක හිටියේද නැහැ එකම ගානට මේක මේ විදිහට ගියහින්දා එකාකාරී රටාවක් මතකෙට. ඒ කියන්නේ දැම්මට මේ හුස්ම මනසින් අරමුණු කරන්න පුළුවන් දෙයිද? ඒකාකාරී රටාවක් අත්දැකේ කොහෙද? අපේ මනස හිතේ. එහෙනම් දැන් අවශ්‍ය නම් මේ රූපය නැතත් දැන් මේ මම ඉස්සලා කිව්වේ මෙහෙම මෙහෙම මේක කරලා අතහර ගන්නත් වනේ මම. නේද? ඊට පස්සේ මේක මතක හිටිනවා කියවනේ. එහෙනම් මනසින් අරමුණු වෙන්න අර අර දැනිච්ච විදිහ කියලා මනසින් අරමුණු වෙන්න පුළුවන් දෙයිද? අර දැනිච්ච විදිහ දැනිච්ච විදිහ කියලා මනසින් අරමුණු කරන්න පුළුවන් දෙයිද? ආන් ඒකට කියනවා මනෝ අරමුණ කියලා. ආනාපාන සති කයෙන් ගත්ත ආනාපාන සතියට දැන් මොන අරමුණක්ද හැදුනේ? මනෝ අරමුණක් හැදුනා. අන්න ඒ අන්න ඒ தත්තට ආපුවාම මනෝ අරමුණ හැදුනා නම් ආනාපාන ඒ අන්නේතර කියනවා සබ්බකාය සබ්බකාය පරිසංවේදී කියලා. හරි සම්පූර්ණ හුස්ම අත්දගෙන තුන්වෙනි පියවර ඉවර වෙනවා එතකොට. තුන්වෙනි පියවර සම්පූර්ණයෙන් ඉවර වෙනවා එතකොට. ඕක තමයි තුන්වෙනි පියවර දක්වා කොටසේ අපි කරගෙන යා යුතු වැඩපිළිවෙල. තුන්වෙනි පියවර දක්වා කොටසේ අපි කරගෙන යා යුතු වැඩපිළිවෙල ඔන්නෝකයි. දැන් ඉතින් අපි සාකච්ඡා කරලා බලන්න ඕනේ මේකේ අපිට ප්‍රායෝගිකව මේ தත්ත්වයට යන්න මොකක්ද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කරලා බලන්න ඕනේ. බලන්න තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්තා කියලා අපි දන්නේ සම්පූර්ණ හුස්ම අත්දැකලා ඒක එකාකාරී රටාවකට ආපුවාම එකාකාරී රටාවකට එන්නේ ඇයි? ඇත්තට මේක එකාකාරී රටාවකට එනවද කියලා පළවෙනියම හොයලා බලමු පොඩ්ඩක්. හරි මේ බලන්න උඩුකය මෙහෙම ඍජුව තියාගෙන ඉන්නකොටයි ඍජුව නැතුව මම මේ අතට මෙහෙම හරි මේ අතට මෙහෙම හරි ඉන්නකොටයි හුස්ම දැනෙන විදිහ එකාකාරද වෙනස්ද වෙනස් දිග හුස්මක් ගන්නකොටයි කෙටි හුස්මක් ගන්නකොටයි ඒත් වෙනස් දැන් දිග හුස්ම කෙටි හුස්ම කියන එක එක ගානට ඇවිල්ලා. අත් දිගොස්ම කෙටිස්ම කියන එක එක ගානට ඇවිල්ලා. ඊළඟට දෙවෙනි පියවරේදී අපි ඒ අධ්‍යක්ෂ රිගෝස්ම කෙටියොස්ම එකව ගන්නට ඇවිල්ලා විතරක් නෙවෙයි ඇවිල්ලා ඇවිල්ලා තියෙනවා දැන් දෙවෙනි පියවරේදී ඊළඟට මේ ආනාපාන සතිය ආරම්භ කරන්න අවශ්‍යතාවයන් සපුරාලිය යන බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා උජුං කායම් පනිදාය කියලා. උඩුකය ඍජුව තියාගන්න ඕනෑය කියලා. උඩුකය ඍජුව ඉන්න කෙනෙකුටයි උඩුකය ඍජුව නැති කෙනෙකුට මම ඉස්සලා කියන හැම ඇද වෙලා කියලා. අන්න එහෙම දෙගොල්ලට හුස්මෙහි දැරීම වෙනස් දෙයක් දැනවද නැද්ද? නමුත් හැබැයි අපි භාවනා කරන්න නම් පටන් ගන්න උඩුකය ඍජුව තියාගෙන ඇතුළට ගන්න හුස්මත් පිටට ගන්න හුස්මත් උඩුකය ඍජුව තියාගෙන අපි භාවනා කරන්න පටන් ගත්තේ ඒකින්ද හැම වෙලේම දැනෙන්නේ එකම විදියට. ඇයි? දිග හුස්මයි කෙටි හුස්මයිත් එකම ගාන වෙනවා. දිග හුස්මයි කෙටි හුස්මයිත් එකම ගාන වෙලා. ඒ කියන්නේ දෙවෙනි පියවරේදී අපි ඒක එක ගන්නට ආවට පස්සේ තුන්වෙනි පියවරට ආවේ. ඒකෙන්ද ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ වෙනසක් වුණා නම් මොකද වෙන්නේ? දිග භාවයේ කෙටි භාවයේ දිගට හුස්මක් ගන්නකොටයි කෙටියට හුස්මක් ගන්නකොටයි මේ වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. දැන් උඩුකය ඍජුයි. ඊළඟට අර එක ඉරියව්වේ ඉන්න හින්දා දිග හුස්මයි කෙටි හුස්මයි එකම ගන්නට ඇවිල්ලා තියෙන හින්දා මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපිට තුන්වෙනි පියවර සම්පූර්ණ වෙනකොට ඒකාකාරීම විදිහක් ඒකාකාරීම විදිහක් අත්දක ගන්න පුළුවන්කම ලැබෙනවා. එකම විදිහට දැනෙනවා. මොකද්ද සිද්ධිය? නාසිකාවාගින් පටන් අරගෙන ආපහු පල්ලෙහාට එනකොට එකම විදිහට දැනෙනවා. නාසිකාවාගින් පටන් අරගෙන ආපහු උස්ම දානකොට පළවෙනි සැරේ වුණ මට එක විදිහකට දැනුණා. ඊළඟට ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටමයි. ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටමයි. ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටයි. හැම වාරයකම අරගෙන දානවා කියන සිද්ධිය දැනෙන එකම විදියට. සමහර අය මේ වෙලාවේදී මෙන්න මෙහෙම වැඩක් කරනවා. අරගෙන දැමීම නෙවෙයි ගැනීම සහ හෙලීම කියන දෙක එක එක වගේ කියලා හිතනවා. දැන් මගෙන් ඇවිල්ලා අහන ගන්නකොට දැනුන එක විදිහක්, කරනකොට දැනුන එක විදිහක්. මොකද? මාත් අහන ඉතින් මොකද? අපි කිව්වද එහෙම එකක්? නේද? එහෙම ඕන කියලා කිව්වද වෙනස් පිට දැනුදද? හැබැයි අරගෙන දැම්මත් සිද්ධිය මොකද්ද? ඔන්න ගත්තා ඔන්න දැම්මා. දෙකයි. තුනයි. හතරයි. ඔය විදිහට අරගෙන දානකොට අරගෙන දානවා කියන එකේදී අපිට පළවෙනි වතාවේදී අරගෙන දානකොට දැනුනේ යම් විදියකට දෙවෙනි වතාවේදී ඒ විදියට දැනෙනවා. තුන්වෙනි වතාවේදී ඒ විදියට දැනෙනවා. හරිද? අන්න එහෙම එකම ගානට එකම විදිහට දැනෙන ගානට එනකම් මේක වර්ධනය කරන්න ඕනේ. එතකොට ඒකාකාරී රටාවක් උස්මේ අපිට අත්දකින්න පුළුවන්. අන්න ඒ රටාව තමයි අපේ හිතේ හිටින්නේ. හරිද? අන්න ඒ රටාව තමයි අපේ හිතේ හිටින්නේ. අන්න ඒ රටාව ඒ හිතේ හිකිනකම් මොකද කරන්න ඕනේ? උස්මට සංසිඳෙන්න දෙන්නේ නැතුව ඒසෙම ඕවා කරගෙන යද්දී දෙවෙනි පියවරේදී තුන්වෙනි පියවරේදී විතර මොකද වෙන්නේ? කිසිම දෙයක් දැනෙන්නේ නැතුව අපි ඔක ඊයේ උදේ ඔකත් කතා කරා මට මතක හැටියට භවාංගයටපත් වෙනවා. ඒ කියන්නේ මේ මොකක්වත් දැනෙන්නේ දැනෙන්නේ නැත යනවා. එහෙම ඉඩ නොදී පරිස්සමෙන් අපි කරන්න ඕනේ භවාංගයට යන්න නොදී මේ හිත හොඳ දැනීමක හොඳ දැනීමක මේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ ප්‍රබලව දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි සිද්ධ කරන්න ඕනේ. එතකොට සම්පූර්ණ එකක් හරි රටාවකට එනවා. අන්න එතකොට එතකොට එයාට මතක් වෙනවා මං කවදාකවත් මේ හුස්ම අත්විඳලා නෑනේ කියලා. තුන්වෙනි පියවර හොඳට අත්දකින්නකොට අපිට හොඳට මතක් වෙනවා කවදාකවත් මම මේ හුස්ම අත්දකලා නැහැ. කවදාකවත් මේ සම්පූර්ණ හුස්ම අත්දකලා නැහැ. අපි ඉතින් මේ ඉන්නවා තමයි ඒක ඉතින් ඒක එහෙම තියෙනවා. ඊට වැඩිය මේක සම්පූර්ණ හුස්ම තමන්ගේ තුලින් අත්දක ගන්න පුළුවන්කම තියෙනුනේ ඒක කවදාකවත් වෙලා නැහැ ඉතින් එහෙම ගැන මට උනන්දුවක් තිබුණෙත් නැහැ මොකක්වත් නැහැ එතකොට සබ්බකාය පරිසංවේදී කියන තැන සම්පූර්ණ හුස්ම අත්දකින්න ගානට එනකන් අපේ මානසිකත්වය දියුණු කරගන්න ඕනේ. අන්තිම අන්තිමටම සම්පූර්ණ හුස්ම අත්දකින්න ගානට එනකන් මානසිකත්වය දියුණු කරගන්න ඕනේ. හිත එකඟ වෙන හිත එක එක එක තැන් වලට ඉස්සර යන්න දෙන්නේ නැතුව. මේක ඊටාම ක්‍රමානුකූල පුරුදු පුහුණු වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේක කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය කරගෙන යන විදිහට දවසකට පැය භාගයක්ට වඩා අඩුව තමයි හුඟක් අය භාවනාවට යොමු කරන්නේ. එහෙම අයට නම් මේකේ වර්ධනයක් කරගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ සංසාර පිනකට ඉතින් පොඩ්ඩක් මොන හරි එකක් වුණොත් මේ පිළිබඳව කොයි විදිහටද අපි ප්‍රායෝගිකව කරගෙන යන්නේ? තව මේක දින ප්‍රශ්න මොනවද? ඇයි අපි මේ විදිහට කරේ? පළවෙනි පියවර ඉඳලා තුන්වෙනි පියවර දක්වා නැවත පැහැදිලි කර ගැනීමක් හෙට දවසේ ධර්ම දේශනාවේදී නැවත බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අපි මේක ප්‍රායෝගිකව අත්විඳ විඳ අත්විඳ විඳ ටික ටික ටික ටික ටික ටික වර්ධනය කරගත යුතු භාවනා ක්‍රමයක්. මේක සම්පූර්ණයෙන්ම ඔක්කොම ඉවර කරලා ඊළඟ භාවනාවකට යනව නෙවෙයි. හෙට දවසේ වැඩතරණින් ආනාපාන සතිය ගැන අපි තියෙන කරගෙන ගිහිල්ලා තියෙන විස්තරය తాවකාලිකව නවත්තලා එතේ ඒ මොකද දැන් අපි මේක ප්‍රායෝගිකව කරගෙන යන අයට දැන් අද මේක සමහරවිට අපිට දැනුන්නේ නැහැ. තේරුන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ තමයි මගේ මනසට මේක ගෝචර වෙන්නේ නැහැ. මොකද කරන්න ඕන? කර කර කර කර කර කර ආය අහන්න ඕන. මූලික කොටස කරනවා ආය අහනවා දෙවෙනි කොටස කරනවා ආය බණ අහනවා ආය තුන්වෙනි කොටස කරනවා බණ අහනවා ඒ විදිහට කමටහන නැවත නැවත අසමින් අසමින් අසමින් අසමින් ආය කරනවා ආය අහනවා ආය කරනවා ආය අහනවා ආය කරනවා ආය අහනවා ඒ විදිහට තමන්ව නිවැරදි කරගෙන ඉදිරියට කොහොමද අරගෙන යන්න ඊට පස්සේ මේකට රුකුලක් වෙන විදිහට අපි සතර කමඨහන ගැන සාකච්ඡා කරනවා. ආත්පසින්ම අපේ හිත විසිරෙන එකට හේතු වෙන්නේ මොනවද කියලා සතර කමඨහන පිළිබඳ සාකච්ඡා කරනවා. ක්‍රමානුකූලව නිවන් මාගේ ඉදිරියට යන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.